අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම සාකච්ඡාව සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ සඳහායි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි සැසිවාරයේ ආරම්භ කරනවා ලිඛිත ප්‍රශ්න වලින් ඒ අතරම සාදර වෙනවා සභාවෙන් පැන නගින ප්‍රශ්න වලට අපි අවස්ථානුකූලව ඒකට පෙළා ගනිමු සැසිවාරයේ ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට මම අපේ උපාසක මහත්තයාවේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි පරයන්ක භාවනාව මා පළමුව හිඳිනා ඉරියව්ව සමබර කොට එම ඉරියව්වට සිත යොමා භාවනාව ආරම්භ කරමි. එහි හිත එකඟ වූ පසු ආනාපාන සතිය වෙත ඉබේම යොමු වෙමි. ආනාපානයේ තුනීව දැනෙන අතර බොහෝ විට ආශ්වාසයේ පමණක් නාසිකාග්‍රයේ හා උගුර පෙදෙස සිසිලක් ලෙස දැනේ. එයද විටක හඳුනාගත නොහැකි මට්ටමට තුනීය. එයින් පසු බොහෝ විට ශරීරයේ නොයිකුත් තැන්වල වේදනාව ප්‍රකට වේ. එය තැන් තැන්වල හටගන්නා වේදනා ගොඩක් ලෙස දැනේ. ඒ එයින් වඩා ප්‍රකට වේදනාව දෙස බලා සිටි විට එය තුනී වී ගොස් නැවතද ආනාපානයට හිත යයි මට සමහරක් විටක සිටිවිලි විතර්ක හිතට බොහෝ පැන නගින විට සුවපත් වෙත්වා යන වචනේ මෙනෙහි කොට සිත සංසුන් කර ගනිමි එවිටද සංසුන් වූ පසු හිත යොමු වන්නේ ආනාපානයටය එය තුනීව දැනේ සිසිලසක් ලෙස. මෙලෙස ආනාපානය තුනීව දැනෙන විට එහි හිත පිහිටු වීමට විටක ආයාසයෙන් මෙන් සිදුවේ. ඒ සඳහා නාසයේ සහ උගුරේ ස්පර්ශවන ස්ථාන ආයාසයෙන් මෙන් බලා සිටින ස්වභාවයක් දැනේ. හිත පිහිටු වීමට ප්‍රකට අරමුණක් නොමැති නිසා සිත ශබ්ද වේදනා සිතිවිලි වලට වේගයෙන් මාරු වෙමින් දිව යනවා දැනේ. විටක මෙම ස්වභාවය පානි ආතති කරය. මදක් වෙහෙසක් දැනේ. මගේ මෙම ස්වභාවය සලකා සුදුසු උපදෙසක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. රචනී අවසාන කොටසට හිතේ දුවොත් ඒ ආශ්‍රව ප්‍රසවාසය සංසිඳුණාට පස්සේ උනත් හිතවිලි වේදනා සද්ද සාමාන්‍ය ප්‍රමාණයට එන්න පුළුවන්. ඒතරට ආධුනික මනසක් නම් උරුපුරුදු නැති මනසක් නම් අර හිත පිටිකි ගමන් හුඟක් කෝල වෙලා හුඟක් පශ්චාත්තාප වෙලා ඉක්මනටම නැවතත් ආනාපානයට ගෙන යීමේ විශාල ප්‍රයත්නයක යෙදෙනවා. ඒක සදාචාරවාදී අවධාන කොටස වගේ. ඒකට තමයි මේ සූපත්වය වගේ එකක් ඕ මොකක් හරි ක්‍රමයක් දාලා ආපහු හිත gedetta ගෙන්න ගන්න නැත්නම් අරමුණට ගෙන්න ගන්නවා. ගෙන්න ගතට පස්සෙත් භාවනා හරිනම් නැවතත් ආනපනෙ හම්බ නැහැ හැබැයි ආනපනෙ සිුම් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ භාවනා මානසිකත්වයේ හිත තියෙන්නේ. ඉතින් එතකොට ඒ සිුම් බර්මුණේ හිත පවත්තන එකත් වෙහසයි. එතන ගියාම හිත පිට ගියත් වෙහසයි. ඉතින් නිසා යෝගාවචරය ප්‍රතිපදාව ඉස්සරහට යනවා. එහෙම නැත්නම් යම් යම් ජයග්‍රහණ ලැබලා තිනවා. නමුත් දරතයේ එහෙම නැත්නම් විගාත පරිලාහයේ අඩුවක් නැහැ. අරමුණේ හිත තිබ්බත් සියුම් නිසා ඒක වෙහෙසයි. හිත පිට ගියත් හිත පිට ගියයි කියලා වෙහෙසයි. ආන්නේ වෙලාවේදී කුමක් කළ යුතුද කියන එක මේ සාමාන්‍ය ප්‍රශ්නේ අවසාන නගන විස්තරය අවසාන නගන ප්‍රශ්න වශයෙන් ගන්න පුළුවන්. එතනදී සාමාන්‍යයෙන් කියන තියෙන්නේ මේ ප්‍රතිපදාවේ ඉදිරියට යamak වශයෙන් දැන් තමන්ගේ හිත පිටිගියොත් පිටිගිය බව දාන්නවා අරමුණේ හිටියොත් අරමුණේ ඉන්න බව දාන්නවා මේ දෙකේම හිටියට ඒක නඩත්තු කරන්න ඕනේ ඒක ස්වභාවයෙන් සාම සාමකාමී සංසිද්ධියක් ඇත්තේ නැත්තේ නෑ ටිකක් වෙහෙස කරගතියක් තියෙනවා අන්නේ වෙහෙස කරගතියේ එක්ක අරමුණ නැති හිතක් මට ඕනේ එහෙම නැත්නම් ආනපාන හොඳට ප්‍රකට වෙන්න ඕනේ. එහෙම නැත්නම් ආනපානේ සිුම් වෙලා යන්න ඕනේ කියන මෙන්න මේ බලාපොරොත්තු ඇති වෙච්ච ඇති වුණොත් විතරයි මේ தත්වදී කෙනෙකුට ආතතියක් ඇති වෙන්නේ. ඒ කිනාට වටහා ගන්න තියෙන්නේ තමන්ගේ ප්‍රයත්න නිසා මෙතෙන්ට ආවා. දැන් ආනාපානෙට යොදවන්න පොරකණ්ඩත් එපා. හිත පිටිකේක නැවත ගණ්ඩ දඟලන්නෙත් නැතුව හිතටම ඒ යන තාලෙට යන්න ඇරලා මොනම දෙයක්වත් නොකර අතහරින්න පුළුවන් හැකියාව ආවොත් ආතතිය අඩු ගතියක් අත්දැක ගන්න පුළුවන්. ඉතින් ඒක හරි අමාරු වෙතෙන් ගියාට පස්සේ යන්තම් සටන ඉවර කරගෙන යන්තම් හතුරා දැපණේ කරගෙන මේචල් කරගෙන ආම්බාම් කරගෙන ඉන්න වෙලාවේ අතහැරලා දාන්න හිතෙන්නේ නැහැ එක්ක ආනාපානෙම තියන්න හිතෙනවා. එහෙම නැත්නම් ආනාපානේ පිටිලි ජීවු වෙනවා හොඳයි කියලා හිතනවා. පිටියක් නැත්තම් හොඳයි කියලා හිතනවා. ඉතින් ඒ නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. මේ වගේ වෙලාවල් වලට කුමක් කළ යුතුද කියන සැකේ තියෙනවනම් කෝල ගතියක්, කෝඩු ගතියක්, නවමු ගතියක් නැවත ආනාපානට හිත යෙදීමෙන් හිත කෙලසිලා නැහැ, පිට ගිල නැති බවට විශ්වාසය ආරම්භ දෙන්න. නමුත් සැකයක් නැතිනම් හිත සෙල්ලක්කාරණ පිට ගියත් එකයි ආනාපානෙ හිටියත් එකයි මේක භාවනා විශ්ින් අරගෙන යන්න කියලා සම්පූර්ණ මතහැලා දාන්න පුළුවන් ගතියක් වෙනවා. ඒක තමයි එතන තියෙන ලොකු සාන්තිය. ඒකට යන්නේ උගව දෙනෙක් පරිශන කරලා කරලා. ඒ නිසා මම කියු ප්‍රකාශයේ එක වචනයකට අඩු කරන වාක්‍යයට අඩු කරනවා නම් සැකනම් මූල කර්මතාණ්ඩ හිත දාන්න. සැක නැත්තම් සම්පූර්ණ භාවනාවට යන්න හරි. අපි කියන එක ඕටෝ පයිලට් එකෙන් දානවායි කියලා යන්ත්‍රයට බාර දෙනවා යනාත් යන්නේ කියලා. එතකොට තමයි විශ්වාසයක් පහළ වෙනවා. ඒ විශ්වාසය තමයි ඉතින් මෙතෙන්දී අපි ක්‍රියාවත් කරලා බලන්නේ සතිය ඕනම වෙන කෙලෙසට බලවත් සතිය යම් ප්‍රමාණයට පාද මේ තහවුරුනාට පස්සේ යා දන්නව නඩත් වෙන හැටි. එයාට කවුරක්වත් උදව් උපකාර කරන්න ඕනේ ආන්නේ විශ්වාසය ආපු ගමන් සතියට තනියම නැගිටින්න ඉඩ දෙන්න. එතකොට කෙලස් තිබුණත් ආනපාන තිබුණත් ගොරෝසු උනත් සියුම් උනත් එයා දන්නව මොන අරමුණ තිබුණත් ඒ කොයි අරමුණ හරි අල්ලගෙන සතිය පිටවන්න දන්නවා. ඒ විතරක් නෙවෙයි සතියට අවස්ථාවක් දෙන්න ඕනේ කිසිම අරමුණක් නැති වුණත් සතිය පවත්වන්න පුළුවන් කියන්නේ. ඒක තමයි බුදුරජාණන් ශ්‍රී කියන්න ඕනේ. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමක් තියෙනවා. පවතින තාක් ඇති වෙන තාක් කෙලෙස් උපදින්නේ අරමුණක් ඇතුව. අරමුණක් නැතිව නෙවෙයි. ඒ නිසා යම් කෙලෙසයක් යම් අරමුණක් අල්ලගෙන ඇති වෙනවද ඒ අරමුණ ගෙවම් කරනවා කියලා කියන්නේ කෙලෙසේ ගෙවම් කිරීම. ඒක නිසා සතිය අරමුණක පිහිටන තාක් කෙලස් පක්ෂයයි කොහොමම යනකොට යනකොට තේරෙනවා අරමුණක් හරියට දැනෙන්නේ නැහැ. නමුත් සතිය කැඩලා නැති බව දැනෙනවා. එතකොට අනාරම්මණීය සතිය, නිමිත්තක් නැති සතිය හැකි දෙයක් බව. නිකම් බිම දිගේ ගිය හාස්‍යන්තරාව වාතයට උස්සන්න පුළුවන් කියන ගතිය. අච්චර ටොංගාණක් බර මේ අමු යකඩ යන්ත්‍රයේ ඒ යන වේගය නිසා පොළවේ යනකොටත් පොළවේ දෙදරනවා. නමුත් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා වේගයක් අත්තර පස්සේ මේක වාතයේ වායුගත වෙන්න පුළුවන් කියන தත්ත්වය වගේ විශ්වාසයක් ඇති වෙන්න ඕනේ අරමුණේ පවත්වපු සතිය මේ ඝන පොළවේ පවත්වපු සතිය වාතයේ නැත්තම් අරමුණක් නැතුව පාදමක් නැතුව යන්න පුළුවන් කියන එක යන්න නම් සැක කරන්නේ නැතුව මෙතෙන් ගිනිච්චට පස්සේ ඕකට සියුම් ආනපානේ ගොරෝසු ආනපානේ හිත පිට යනවා ඔය ඔය අල්ලපන ලස්සේ හිත අරමුණක් නැති වුණත් පවත් ගන්න පුළුවන් තත්යකට යනවා. ඒක ඔය සියලු අරමුණ තියනට වැඩිය සියුම් තත්යක්. ඒක උංගවදනේ පිසාස කරන්නේ. මොකද ඒ තරම්ම ආනාපානෙට කැහැදරයක්. ඒක මේ අඩේට ගත් එකක් බව උපකරණයක් බව මතක නැහැ. ආනාපානෙ නැති වෙනකොට හයියෙන් හුස්ම ගන්නවා, නැති වෙනකොට අඬනවා, පිට යනකොට පිට අරමුණට දොස් කියනවා. ඒ තරම්ම ආනාපානෙ බැඳෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ ආනාපානෙ දීලා තියෙන ගෙවම් කරන්න කියන එක ක්ෂය කරනව දකින්න කියන එක නිරෝධය දකින්න කියන එක මතක් වෙන්න නම් ආනාපානෙ වගේ විවිධ වෙනස්කම් පෙන්නකොට කලබල කරන්නේ නැතුව එහෙම යන්නයි. සැකනම් විතරක් ආනාපානෙ නැවත නැතත් පිරිමදින්න එච්චරයි මට සම්පින්න කිරීමක් වශයෙන් කියන්න තියෙන්නේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මා භාවනාවට ආධුනිකයෙක් මේ මා වැලි පොළවේ සක්මන් කළෙමි ඊයේ පියවර පහක් පමණ සිහියෙන් තැබීමට හැකි විය එය අද පියවර 8කට පමණ වැඩි දියුණු වී ඇත එම පියවර 8න් පසු සිත විසිරේ සිත විසිරුණු බව දැනුණු තැනින් නැවත පියවර තුල සිහිය පිහිටුවමි මුලින්ම පාදයේ විනුඹේ සිට පිළිවෙලින් ඇඟිලි දක්වා පාදය පොළවේ ගැටේ. වම් හා දකුණු පාදයේ මහපට ඇඟිල්ල අවසානයට පොළවේ ගැටේ. පාදය ඔසවන විට මුලින්ම පොළවේ ගැටුණු විලුඹේ සිට මහපට ඇඟිල්ලෙන් අවසන් වන ආකාරයට පාදය එසවේ. පාදය බැල්ලේ පතිත වන විට සීතල, කෙරෙන ස්වභාවය, වැලි කැට පාදය හා තෙරපෙන ස්වභාවය ඉදිරි පියවරක් ලැබීමට විලොඹ කොටස එසවන විට එම කොටසට සීතල තුලං රැල්ලක් වදින ස්වභාවය දැනුනි. පළමු දින මා වම දකුණ ලෙස සක්මන් කළ අතර අද දින මදක් ඉදිරියට ගොස් ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස සක්මන් කළෙමි. මගේ භාවනාව නිවැරදිදැයි අනුකම්පාවෙන් යුතුව පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. අපි යතිම් බලනකොට පොඩි බබෙක් කැවිදින් ඉගෙන ගන්නවා වගේ අතයි හතයි කියන්නේ ඉගෙන ගන්න ගොඩාක් කල් යනවා සක්මණේදී පියවර හතක් සතිමත්ව ගමන් කරන්න. ඉතින් මේක සිද්ධාර්ථ කුමාරයා පියුම් පිට ඇවිද්දට වැඩිය වටිනවා. සත් පියවර හතක් තිබ්බ හතටම නෙළුම් පිපුණයි කියලා කියන දැන් මේකේ තඩිය තියෙන තිනකොට වැලිය ඇවිල්ලා පිළිගන්නේ නැහැටි. පපඩම් කුඩු වෙනකොට වගේ වැල්ල චුරු චුරු ගාලා පාදේ පිළිගන්නේ නැහැටි. විලුඹට දැනෙන හැටි මේ ඇඟිලි වලට දැනෙන හැටි වෙනකොට ওই පියුම් පිපෙනවා වගේ තමයි. එතකොට තේරෙන්න පටන් ගන්නවා අපි මෙතෙක් කල් කොච්චර මේ මහ පොළොවේ ඇවිදලා ඇද්ද දැන් තමයි දන්නේ තබන තබන පියවරේ විස්තර. ඉතින් මේ කතාවේ තියෙනවා පැති දෙකක්. එකක් තමයි පහක් පියවර දන්න කෙනාට අටක් කරන්න පුළුවන් බව ප්‍රමාණ වශයෙන් වැඩිවීම. දෙක තබන තබන පියවරේ වැල්ලේ එරී ගන්න හැටි විලුඹෙන් පටන් අරගෙන ඇඟිලි දක්වා බලය සම්ප්‍රේෂණය වෙන හැටි ආදී ගුණාත්මක වර්ධනයකුත් තියෙනවා. ඉතින් මේක දිගට මේ දෙකම වැඩෙන බවට වග බලා ගන්න. මේ අටකට ගෙනිච්ච එක මොන දහංගටයක් දාලා හරි කරන්න මොන යාපු වීමක් වෙලා හරි කමන්නේ 10ක් කරගන්න. දිගටම නෙවෙයි පුළු පුළුවන් වෙලාවෙ. ඊට පස්සේ 10ක් බලනකොට එක එක පියවරක තියෙන මේ පෞද්ගලික ලක්ෂණ ස්වභාව ලක්ෂණ වැඩි වැඩියෙන් දක්නාසුලුව කරන්න පටන් අරගත්තොත් ඒ චුගාකල් භාවනා කරගෙන ඉන්න ඕනේ. ඒකකොට තමයි සරුවචනාංශේ ඔය වැඩිම වුණොත් අවුරුදු 7ක් කරන්න වෙයි කියලා කියන්නේ. ඉතින් ඒක අපිට ඒ වගේ ප්‍රමාණයේ සහ ගුණාත්මක වැඩි කරන කරන්න හම්බ වෙන්නේ කලාතුරකින්. ආන්න ඒක තමයි අපි ඒකට තමයි අනුග්‍රහ කරන්න ඕනේ. ඒක වැඩි කිරීම සඳහා කුමක් කළ යුතුද කියලා කිසිම කෙනෙකුට අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. හැම කෙනාටම සමාන දැනුමක් තියෙනවා. අපි මෙතනදී භාවනා වැඩමුළුවකදී පෙන්ලා දෙන්න හදන්නේ මෙන්න මේකයි බැලිය යුත්තේ මේ වැඩි පියවර ගැනීමක් සඳහා කුමක් කළොත් හොඳද කියලා Tamange මුලයට වැටෙනවනම් ඒදී කරන්න. වැඩි වැඩි විස්තර ලබා ගැනීම සඳහා මෙන්න මේ දේ කරොත් හොඳයි කියලා Tamanට වැටෙනවා ඒ දේ කරන්න. ඒ දේ මොකද්ද කියලා කියලා දෙන්න දරුවචනාංශය අපි ළඟට එන්නේ නැහැ. මෙන්න මෙතෙන්දයි මනස්කාරය යොමු කරන්න ඕන කියන එක දන්නවනම් ඒකට දහසකුත් එකක් ක්‍රම තියෙනවා. ඒක දැනගන්න දැනගන්න තමයි වැඩේට යෙදෙන ප්‍රමාණය ආසන්න වෙන ප්‍රමාණය සමීපෙන ප්‍රමාණය වැඩි. ඉතින් මෙහෙම හොඳට සක්මණක විස්තර බලලා පරියන්කයට ගියා නම් ඒ සක්මණේ විස්තර බලපු ඒ කාර්යක්ෂම භාවය එහෙම පරියන්කයට යනවා. ඒක නිසා හොඳයි විස්තර ඉදිරිපත් කරලා තියෙනවා දල වශයෙන් කියන්න පුළුවන් වැඩි පීවර ගණන් ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න ඊට වඩා විස්තර මේකේ අනිවාර්යෙම තියෙනවා. අන්නේ සියලු විස්තර දැන ගැනීම සඳහා තවත් සාදර වෙන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පාදය එසවෙන විට වම දකුණ ලෙස මෙනෙහි කළෙමි. වරින් වර සිත වෙනත් අරමුණක් කරා ගියත් එනම් ශබ්ද සක්මනේ යෙදෙන වෙනත් යෝගයෙන් විදුලි ආලෝක ඇති විට තෙවනැල්ල ලොකු කුඩා වීම සිත වෙනතකට ගිය බව ඉක්මනින් වැටහි ඇහෙනවා පෙනෙනවා සිතෙනවා ආදී මෙනෙහි කිරීම කර නැවත මුල් කර්මස්ථානයට පැමිණිය හැකි විය වම දකුණ ලෙස මෙනෙහි කිරීම පාදේ පාදයේ සම්පූර්ණ චලනය තුලම තබා ගැනීමට තරමක් අපහසු වන්නේ එක් පයක් පොළොව මත තබා අවසන් වන විටද අනෙක් පායේ විලම්භ කොටස එසවි මහපට ඇඟිලි ප්‍රදේශයේ පමණක් පොළවේ ගැටි ඇති නිසාය. එක් පායක සම්පූර්ණ චලනය දැන ගැනීමට ගමන් කරන වේගය අඩු කළ යුතුයද නැත්නම් සක්මනේ එසවීමෙන් කොටසක් මගහැරීම ගැටලුවක් නැතිද? දේරුවන් සරණයි. මේකේ සක්මනේදී හම්බෙන අභියෝගයක් තමයි ඒක ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලියක් බව යෝගාචර තේරුම් ගන්න ඕනේ. ওই බයිසිකල් එක පදිනකොට වම් පෙඩල් එකත් රවුමක් කරකිනවා, දකුණු පෙඩල් එකත් රවුමක් කරකිනවා. ඒකෙදි දැන් මම පාගන්නේ වමද දකුණද කියලා කල්පනා කරගෙන ගියොත් ඒ දෙක අතර සහයෝගයක් තියෙන සමவாயයක් තියෙන්නේ. එකට යෙදීමක් තියෙන්නේ. ඉතින් මේක දැන ගැනීම සඳහා සරුවචනාංශේ යොදන උපක්‍රමයේදී කියන්නේ පච්චාපුරේ සංඤේ මේක තියෙන ගම මේ පැත්තෙන් වෙසෙ වෙන බව කොල්පිත්තක් පාගනකොට වගේ මේ පැත්ත පාගනකොට මේ පැත්ත ඉස්සෙනවා. මේ පැත්තට උසවොත් පෙර වුණොත් මේ පැත්ත පයි පාත් වෙනවා. අනිත් වගේ මේ ක්‍රියාවලිය ස්වභාව ධර්මයත් එක්කයි පොළවත් එක්කයි ලස්සනට මේ සම්පාත වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පීවරක් කරගෙන පීවරකට මේ මාරු කරන එකේ රඟ තේරෙයි එක්කෙනෙක්ගේ බරක් මම සාමාන්‍ය කිලෝ 70ක් වගේ මේ දසෝ බර ටිකක් වැඩි වෙලා කිලෝ 70ක් මේ අතේ ඉඳලා මේ අතට මාරු කරන්න බෑ. කිලෝ 70නේ 50ක බෑග් එකක් ගන්න මේ අතේ ඉඳලා මේ අතට මාරු කරන්න බෑන කොච්චර වෙහෙසද කියලා. ඒතර මේ තනි කකුලක ඉඳලා කිලෝ 70 එහා කකුලට යනවා අපිට කිලෝ 70ක් තේරෙන්නේ නැහැ. ඒක නිකන් පාවිගෙන එහාට මෙහෙට යන්නේකදී ඒ මොකද මේකේ තියෙන මේ සමவாய නිසා. ඒ නිසා හොඳට හිතියොදලා බැලුවොත් මේ පීවරකින් පීවරට තියෙනවයි කියලා කියන්නේ කිලෝ 70ක් මේ කකුලේ ඉඳලා ඒ කකුලට මාරු කරනවා. පොඩි සෙල්ලමක් නෙමෙයි. නමුත් රැවිදලා පුරුදු වෙලා අපිට ඒකේ බරක් හැරෙන්නේ අමාරුව තේරෙන්නේ කකුල උලුක් වෙන්න ඕන. නැත්නම් කකුල ඇටි කැඩෙන්න ඕන. අනේ එදාට තේරෙනවා ගලක් දකින්නට බය හිතෙනවා. ඒ ගලක් දකින්න කොහොමද සමේක සමතුලනය කරන්න කියන්නේ. ඒ විතරක් නෙමෙයි මේ දෙපාසතාවෙන්ද මිනිස්සයා හතර කුරෙන් ඇවිදලා ඇවිදලා දෙපේ දෙපාසතක් වෙන්න අවුරුදු ලක්ෂ කෝටි 20ක්ද කොහෙද ගිහිල්ලා තියෙන්නේ. කකුල් හතරෙන් ගිය සතා නැගිටින්නේ. මනුස්ස කියන නමට ගැළපෙන විදිහට නැගිටින්නේ. ඊට පස්සේ කකුල් දෙකෙන් ඇවිදිනවා කියන එක. තව ඉතරට යනකොට තනි කකුලේ යයිද කියන්න බෑ. තනි කකුල් ධනුරෝධේ බයිසිකලෙක වගේ. මොකද එතකොට ඝර්ෂණ වේගය අඩුයි, ගැටෙන ප්‍රමාණය අඩු නිසා ගමන් වේගය වැඩි. හතර පොලක ගැටෙනවා නම් වේගය අඩුයි. දෙපොලකට යනකොට වේගය දිගුණයක් වැඩි වෙනවා. තනියක යනවා නම් තවත් අඩු වෙනවා. ඉතින් ඒක තේරෙන්නේ නැහැ. අපි මේ වටපිට බල බල කතා කර කර ගමනක් යනකොට මේ කකුල් දෙක විශේෂයෙන්ම මේ මේ වලලු කර ඒ පුංචි ඇට ටික කිලෝ 70ක් හැන්ඩල් කරන හැටි. ඒ නිසා හොඳට බලන්න ඒ විස්තර බලනකොට පේනවා අපි මේක මේක කරන කෘත්‍ය පියවර තබනකොට මේ බර සම තම වාය යොදන හැටි දන්නවනම් මේ පියවරේ ප්‍රබනවට අපි කොච්චර සැලකිල්ලෙන් කකුල තියාවිද රූප බල බල සද්දාහා වටපිට බල බල ඇවිදිනකොට තමයි මේ පය වදින එක හැප්පෙන එක සිද්ධ වෙන්නේ ඉතින් ඒක නිසා සක්මන හරියට දන්නවනම් කරගන්න පුළුවන් නම් අපිට භාවනා මධ්‍යස්ථානට නාවත් කොහේ හරි අනේනකොට පුළුවන් තරම් තනි වෙලා ඒ ගමනේ කොහොමද මේ බර වැටෙන එක තියලා දැනගත්තොත් ඕනම තැනක් සක්මන් මළුවක් කරගන්න පුළුවන් ඕනම තැනක් භාවනා මධ්‍යස්ථානයක් කරගන්න පුළුවන්. ඒ නිසා මේ පරියංක භාවනාව ඉඳලා ඉදින්දා වැඩවලට අතරමැද සහකරුවෙක් වශයෙන් සක්මන් උදව් කරනවා. ඉතින් මේ තොරතුරු හොඳයි. පුළුවන් තරම් බලන්න ඔය සක්මමලිය විතර දෝව දකින්න පුළුවන් වෙන්නේ. ඉදින්දා දාංගෙට යනකොට, නාණ්ඩ යනකොට, අර මේ ඇවිදිනකොටත් පුළුවන් තරම් සක්මනක් පාඩපත් කරගන්න. එතකොට අපිට මේ භාවනා කරන කාලය, සතිමත් කාලය සක්මණට සාපේක්ෂව ගොඩාක් වැඩි කරන්න පුළුවන්. ඒක හරීම හිත කය දෙක සුව කරන මේ ක්‍රියාවලියක්. ඉතින් ඒක ප්‍රමාණයක් දැනගෙන ප්‍රමාණය වැඩි කරන්න කටයුතු කරනවා නම් තමන්ට තේරෙයි පරියන්ක භාවනාවත් හරියනවා. කාරණා කාරණා වැටෙනවත් වැටෙනවා. තමන්ට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා වෙනදට වැඩි භාවනා කරනවා කියලා. ඒ නිසා තවත් සමීපව බලන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස අද පරයන්කේ ආනාපාන සති භාවනාවේදී ආනාපානය ගෙවි ගොස් හිස්තන දැකීමත් නැවත ගෙවි යාමට ආසන්න අරමුණ දැකීමත් විටින් විට සිදුවිය. ටික වේලාවක් අරමුණේ අනිත්‍ය බවත් ඒ කෙරෙහි යොමු කරගෙන සිටින සිත වෙනස් වෙන බවත් දුටිමි. නැවත අරමුණ ගෙවි ගොස් සිත හිස්තැනට යොමු වී දිග වේලාවක් සතියෙන් ගත කළෙමි. ඒ කාලය තුලදී ශරීරයේ සැහැල්ලුවීම්, හිරිගතිය, සිසිල් ගතිය, වේදනාවල්, දහඩිය දැමීම වැනි සංවේදනාවල් ඇතිවීම නැතිවීම බලමින් සිටි අතරතුර අය ධාතුන්ගේ වෙනස් වීම පෙන්වා සිටි ආකාරයේ ලෙසින් මේ தත්වයන් අවබෝධ කර ගතිමි. එසේම කයේ අනාත්ම බවත් ඒ අනුව නිරන්තරයෙන් අනිත්‍යයට ලක්වන වෙනස් වන බවත් පැහැදිලි වූ අතර මේ නිසා දුක් ඇතිවන බවත් සිතට දැනුනි. එසේම හිස් දැන අරමුණු කරගෙන සිටින සතිමත් සිතට විවිධ සිතිවිලි ගලා එන්නට විය. ඒ සිතිවිලි අනාත්ම බවත් මගේ කැමැත්තෙන් ඉදිරිපත් නොවන එසේම හැඟීමක් නැතිවම ඉවත් වන බවත් වැටහුණි. එසේම අයට දැනුණ සංවේදනා වගේම සිතට ආ සිතවිලිද අනට ඇසුණු විවිධ රළු ශබ්ද හා සියුම් ශබ්ද ශබ්ද පවා මාගේ ආරාධනාවක් නැතිව ඇසුණ දැනුණ දේ බැවින් ඒවායේ ගෙවි යාමද අනාරාධිතවම සිදුවන බව වැටහිනි. මෙම සිද්ධීන් සියල්ලම මෙනෙහි කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය වටහා ගතිමි. මෙවැනි අවස්ථාවකදී මෙසේ මෙනෙහි කිරීම මෙන්ම තවදුරටත් කළ යුතු මෙනෙහි කිරීම ඇතනම් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. එසේම සමහර අවස්ථාවලදී සතිමත්ව හිස්තැන සිටින විට කිසිදු සංසිද්ධියකට මුහුණ නොදී කිසිම හැඟීමක් නැතිව සිටි අවස්ථාවන්ද විය. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. කොමේකදී හරි හරි ලස්සනයි අපි ඔය නානා උපක්‍රම යන්න හදන වෙදකම් කරන්න හදන හෙදකම් කරන්න හදන දේවල් ඔය මොනම දෙයක් නොකරත් නැති වෙන දේවල්. හැම වේදනාවක්ම හැම රෝගයක්ම අනිවාර්යයෙන්ම නැති වෙනවා. රෝගේ නැත්තම් අනුමල් ලෙඩා නැති වෙනවා. එච්චරයි. ඊයතරමද මේ තටමන නිසා තමයි ඒකවත් හරියට කරගන්න වෙලාවක් නැන්නේ. ඒ නිසා මේ පැමිණෙන දේවල් මේ අතරමැදදී අල්ලාගෙන ඒවට නටන නැටිල දිහා බලනකොට කිසියම් දෙයකට ස්වභාවික මරණයකට වෙන්න දෙන්න කැමති නෑ ඒ නිසා මේන හැම වේදනාවක්ම එතනම නැති වෙනවා. නාරාදිතව ඇවිල්ලා අනාරාදිතව වෙනවා. මේ අතර මැද තමයි ඔය ටෙන්ෂන් එකේ හිටින්නේ. ආතතිය තියෙන්නේ ඔය නැති වෙන්නේ ඉස්සරලා. ඉතින් මේ හිත කරන්නේ දේශපාලනඥයා කරන්නේ පාලකයා කරන්නේ ඒ ටෙන්ෂන් එක වැඩි කරන එක තමයි පුළුවන් තරම්. ඔය ගියේ නැත්තම් මොකද කරන්නේ? කියලා নানা ප්‍රකාර ප්‍රශ්න දාගෙන අවුල් වෙනවා. නමුත් උපදින හැම දෙයක්ම නැති වෙන බව දැක්කට පස්සේ ඒ තාත තියෙනවා. නමුත් අර තරම් දැවෙන ලැබුගිනි මට්ටමේ ආතතියක් එන්නේ මේක වැඩි නතර වෙයිද යන්නේ නැති වෙයිද කියලා සැකයක් පොඩ්ඩක් එනවා. නමුත් ඒක නැති වෙන දකින්න හැටි අනික් අයට වැඩි ඉක්මනට බලන්න පුළුවන් වෙනවා. එතකොට එතකොට තේින පටන් අර ගන්නවා මෙතෙක් කල මේ සංසාරේ මේ ආතතිගත වුණේ ආවේගජනක වුණේ අසහනයටපත් උනේ මේ ස්වභාවයෙන් නැති වෙන දෙයකටනේ. ඒක නිසා ඕනම මීට වැඩිය බරපතල දෙයකට පෙන්න දෙන්න පුළුවන්. ඒකේ ස්වභාවික මරණයක් තියෙනවා. ඉතින් මේක ඉස්සලා ඉස්සලා අපි තේරුම් ගන්නකොට ඒක චින්තාමේ ඥානහරා අන්වේ ඥානහරා තමයි තේරුම් ගන්නෙ. ඒ තේරුම් ගන්නකොට වැදගත්ම දේ තමයි ඒක sannivedanaya කරන එක. පහුවෙනකොට පහුවෙන්න මේ ඉතින් කාටවත් කියන්න ඕනකමක් එන්නේ නැහැ. sannivedana කරන්න ඕනකමක් ඉන්නේ. එතකොට ඕක සිද්ධිය සිද්ධ වෙනවා. ඒක මේ වටහා ගැනීමක්වත් මොකක්වත් ඕනේ මොකද ඒ තරම් මේක ඇඟට ජීර්ණ වෙලා හිටු. එතකොට ඒක එච්චර ගාණක් ගන්න දෙයක් නෑ. පළවෙනි පළවෙනි දවස්වල තමයි මේකේ තම සමීපව උත්සන්නව ආසන්නව හිතේ තියාගෙන තව කාට හරි විස්තර කිරීම ඒක ඇත්තටම ආගේ කරන දෙයක් එක්කල යුක්තක් කියනවා. ඒතර තමයි ඥානෙ තහවුරු වීමක් සිද්ධ වෙනවා. පන්නරේ පිහිටීමක් පහුවෙනකොට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ චින්තාමය ඥාන වල ක්‍රියාවලිය ඕනේ නැහැ. සිද්ධිය වෙනකොටම තමයි තේරෙනවා. අර එදා දැකපු එකම තමයි නැවත නැවත තහවුරු වෙන්නේ. රූපයක්ම තුනත් වේදනා සංඥා සංස්කාර විඥාන මේ පස් දිනාම මතුවෙන්නේ අපේ ආරාධනාවෙන් නෙවෙයි නැති වෙච්ච තැනත් කවුරු පිච්චුවා වගේ ලකුණක්වත් තියලා නෙවෙයි යන්නේ ආනේ ටික දැක ගන්න ඉවසන් නැති නිසා මේ තොවිල් නටන. අපි নানা ආකාර සාන්ති කර්ම කරන්නේ ඒක ස්වභාවයෙන් ඒක නැති වෙන බව දන්නෙත් නැහැ අදහන්නෙත් නැහැ. හිතනවා එවෙනිව මට කල යුත්තක් තියෙනවා කියලා. ඔව්වෝ කියන්නේ විශාල ඒජන්ත සමාගම් ගොඩක් තියෙනවා. හැබැයි ඒකම සමාගමකවත් බුදුහාමරණ කොටස් නැහැ. ඉඳනanse කියලා තියෙන මේ වත් වෙන දේවල් සියල්ලම නැති වෙනවා. ඕක දකින්න එක තමයි මනුස්සයාගේ තියෙන ශ්‍රේෂ්ඨම ගතිය. ඒක කලින් අහලා දකින්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ ගැනේ බලාපොරොත්තු වෙන් කියලා දකින්නත් පුළුවන්. නැති වුණත් මේක නැති වෙන එක Taman දැනගත්තත් නැතත් සිදුවෙන එක. මේ පරිශ්‍රණේ කරන්න බෑ සෙනගක් එක. සෙනග හිටියොත් කියන්නේ අතරමඟදී මොනව හරි මේකට අපි කරමු කියලා. තනියට විතරයි කියන්න පුතේ නෑ මේකේ මතුන ක්‍රමයක් තියෙනවා. ඒක නැති වෙන ක්‍රමයක් තියෙයි. එහෙම නැත්නම් මම නැති වෙන්නේ. ලෙඩේ නැත්තම් ලෙඩා නැති වෙනවා. ප්‍රශ්නයක් නැහැ. මොනම විදියකටත් මේ ශිෂ්ට සමාජය මේක කරන්න දෙන්නේ නැහැ. මේ අනික් කට්ටියගේ යුතුයකම තමයි කොහොම හරි යාව ගෙනියලා අපාය යන්න ඉස්සෙල්ලා ස්පිතාලෙට ගිහලා කටු ටික ගස ගන්න ඕන. අපායට ගියත් කරන්නේ ඔච්චරම තමයි ලේ වතුර උණු වර්ග බට දාලා ලෝදියක් කරනවා, කටු ගහනවා, කටු උඹල හරිනවා. ඉතින් දැන් ලොකු ස්පිතාල වලට ගියාම ඒක තමයි කරන්නේ. ඒ නිසා ලියලා තිබුණා මේ ඉතින් මරණයට පස්සේ ලියනවලු දොස්තර මේ අපිට කරන්න පුළුවන් දේ සියල්ලම කරලා ලෙඩා මලා කියලා. ඒක ලියන්න තියෙනේම නෙවෙයි අපායට කියලා යමර මේ යව දූත යන කරන්න කරලා තියෙන්නේ ඒ කියලා කරදර වෙන්න එපයි කියලා ලිවණන් අරිලු. දෙන්න තියෙන ඔක්කොම දෙයක්. ඔය මොකක්වත් ඕනේ මේ කයට. මේ කයේ තියෙන ස්වභාවයේ කය ස්වභාවික නම් ස්වභාවික වෙන දේවල් ඔක්කොම යනවා. ඉතින් ඒ නිසා ඉහළට යන්න යන්න ඒව පිළිබඳ තදියම් වෙන ගතිය, ඒව පිළිබඳව ආතතිගත වෙන ගතිය, ඒව පිළිබඳව හිත පීඩා ගන්න ගතිය තියෙනවා. නමුත් ගෙවිමින් යනවා. අනේ එදාට තේරෙන්න පටන් ගන්නවා කොහොම කරත් මේ න්‍යාය වෙනස් කරන්න බෑ. මුලි මුලි න්‍යාය දැනගන්නකොට ලොකු කුතුහලයක් එනවා. පහුවෙනකොට ඒකත් ජීර්ණ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉස්සරහට කළ යුත්තේ මොකද්ද? මේ දේවල් ස්වභාවයෙන් පටන් අරගෙන ස්වභාවයෙන් හමාර වෙන දේවල් මම ඒක ඇස්සැත්තේ අන්ධෙක් වගේ කන් ඇත්තේ බීරෙක් වගේ දැනුම තුනට මෝඩෙක් වගේ ශක්තිය තිබුණට කොන්දපණ නැති කෙනෙක් වගේ නැත්නම් මලමිණියක් වගේ මේකට ප්‍රතික්‍රියා ප්‍රතිචාර කරන එක තමයි කියන්න තියෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් මත භාවනා කිරීම ආරම්භ කළ මාහට මාස කීපයකින් ඒ උපදෙස් අනුගමනය කිරීමෙන් ආශ්වාස ප්‍රාශ්වාස නොදැනී ගොස් රුද ස්පන්දනය ඉස්මතු විය. ඒ සමගම ශරීරයේ ගැස්මක්ද ඇතිවිය. බුදුන් බුදුන් වඳින අවස්ථාවන්හිදී හා භාවනා කරන විටදී මාගේ ශරීරයේ පිටතට පෙනෙන ගැස්මක් ඇතිවන බව අන්‍යයන් විසින් ප්‍රකාශ කරති. පොයේ දින වැඩසටහනකදී ඔබ වහන්සේට මේ පිළිබඳව දැන් වූ යෙමි. එවිට ශරීරයේ වෙනස්කම් දෙස පැත්තක සිට බලා සිටින ලෙස ඔබ වහන්සේ මට උපදෙස් දුන් හේයින් පැයක් පමණ වුවද ඒ දෙස බලා සිටීමට හැකියාවක් තිබුණි. එහෙත් දිනපතා එසේ කාලය වෙන් කර ගැනීමට නොහැකි විය. පසුව මූලික කමඨහන වූ ආශ්වාස ප්‍රාශ්වාසය යලි සොයා ගැනීමට සිත් විය. අමාරුවෙන් මතු කරගත් හුස්ම රැල්ල සමග ශරීරයේ ගැස්ම මදක් යටපත් විය. එහෙත් මෙම වැඩසටහනට සහභාගී වී සක්මන් භාවනාව නිසි පරිදි කර පරයන්කයට පැමිණි විට යලිත් වරක් හෘද ස්පන්දනයේ වෙනුවට වේගවත් ශරීරයේ ගැස්මක් ඇති බව දැනුනි. මේ ගැටලුව විසඳා ගැනීමට ඔබ වහන්සේගේ පිහිට පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප ලැබේවා. ඔබ මේක අහගෙන ඉන්නකොට පේන එක සැරයක් ඒක උපක්‍රම කරලා නැතර කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඊට කලින් තිබිලා තියෙනවා වැඩි වේලාවක් එකත් එක්ක ඉඳලා ඒක හුරු කරලා තියෙන ගතියක්. ඉතින් මේ වගේ චක්‍ර කීපයක් යනවා මේක නැතර වෙන්නේ. ඒක නිසා මේ වෙලාවට කරන්න හොඳයි කියන එතන ඕනම දෙයක් කරන්න ඒ සියල්ලම ආර්ය පරිශෙන්ට වැටෙනවා. නමුත් අපි එකම දේ මොනවා වුණත් නැතර කරන්නේ. කැයි ගැසිලා නතර වුණත් ගැසිලා වැඩි වුණත් ගැසිලා උපක්‍රමයෙන් නතර කරත් භාවනා දිගට කරගෙන කරගෙන ගියාට පස්සේ තියෙනවා මේ වගේ මේ මොකද්ද පණවිඩයක් තියෙනවා එහෙම නැත්නම් කර්ම ශක්තිය පිටවීමක් තියෙනවා ඒක අපි හිතන විදියට නතර කරන්න බෑ වරක නතරුනා වගේ පේනවා ආයෙනවා ආයෙ නතරුනා වගේ පේනවා ආයෙනවා දිගට කරගෙන යනකොට පේනවා මේක නතර වුණාට එක රැයෙන් එක ප්‍රයත්නෙන් නතර වෙන්නේ ඒ නිසා ඔකට ඕම යන්න දෙන්න මේ වෙලාවට මේක කළොත් හොඳයි කියලා Tamanට හිතෙනවනම් ඒ දේ කරන්ඩ ඒ පැමිණෙන ආදීනව වලට ලෑස්ති වෙනවා. එතකොට එන්න එන්න එන්න Tamanට මේක වශී කරගන්න පුළුවන් තත්යක් එනවා. ඒකට තියෙන සබකෝල කුහුල් ගති නැති වෙලා අන්තර් සම්බන්ධතා තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවා, මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවා කියලා. ඔය තව නොදැක්ක පැති රාශියක් තියෙනවා. මේ හැම එකක්ම කාලයක් සංසාරේ අපේ යටිපහුව වෙලා තිබිච්ච මනසේ හිර වෙලා තිබිච්ච දේවල් දැන් ওই පිට වෙන වෙලාව. ඌව පිට වෙන්න පුළුවන් පිස්සු හැදලා. ඌව පිට වෙන්න පුළුවන් heart attack ඇවිල්ලා. ඌව පිට වෙන්න පුළුවන් blood pressure ඇවිල්ලා. දැන් වෙලා තියෙන ඉව ඒ තරමට යන්නේ නැතුව සාමාන්‍ය පොඩි පොඩි විකෘති වශයෙන් පිට වෙන්න පටන් ගන්නවා. ඒක උඩක් ආරස්සකාරයි. අර ගැවිලා heart attack කියලා මැරලා ගියයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඇත්තටම ඉතින් ඒත් මැරෙනවා. මේකෙන් ටික ටික මැරෙනවා. දෙකෙන් එකක් තෝරගන්න එකයි තියෙන්නේ කොහොම කෙරුවක්වත් කේන්දරේ වල්ලා කියකේ ෂුවර් එකට මැරෙන එක නම් බෑ අනිවාර්යෙන් මැරෙනවා ඒ නිසා ওই විදිහට මැරෙන එක හොඳයි මොකද අපිට එතකොට අහන්න දේවල් තියෙනවා ලියන්න දේවල් තියෙනවා ඒක නිසා එක සැරයක් වෙච්ච කෙනෙක් වශයෙන් මම හිතන්නේ ඇත්තටම අලුතෙන් කියලා දෙන්න ඕනේ කියලා පළවෙනි වතාවට නම් මේවට පුදුමාකාර මේ බය වෙන වෙන කලබල වෙන ගතිය තියෙනවා ඔත් යෝග ජීවිතයක් ගත කරන්න බෑ. එහෙම ඒ අභියෝග වලට මුහුණ දෙන්න කැමති නැත්තම්. ඒ අභියෝග වලට මුහුණ දෙනකොට දෙකයි අපිට කැප කරන්න වෙන්නේ කාය ජීවිත දෙක විතරයි. ওই දෙකට තියෙන බය තමයි ඔවට තියෙන සැකෙයි ওই පිළිබඳව එන ඔක්කොම. ඉතින් භාවනා කරනකොට ওই දෙකම ටික ටික ටික ටික පූජා කරන්න පුදන්න පුළුවන් ගතිය එනකොට ඒ ඒවට බය කරන්න පුළුවන් ගතිය ඒ වගේ සැලෙන ගතිය ටික ටික ටික ටික අඩු වෙනවා. ඒක නිසා එකටයි නතර කරන්නත් එපා. මේ වෙන්නේ අඩුවෙමින් යන්නේ එකක්. ඒ නිසා අවස්ථානුකූලව හොඳයි මේ දේ හොඳයි කියලා හිතනනම් ඒ දේ කරගෙන ඒකට වග කියාගෙන ආදීනවෙන්ට ලෑස්තිලා වැඩේ කරගෙන යන එකයි තියෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ හොඳින් පట్టල වී පරයන්කේ වාඩි වී එහි සමබරව හුස්ම රැල්ල දෙසට හිත යොමු කළෙමි. එහි ආශ්වාසයේ ගති ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ විට දිග බවත් ප්‍රශ්වාසයේ කෙටි බවත් තේරිණි. දෙක වෙන්වෙන්ව අඳුරා ගැනීමට පහසු වූයේ ඒ අතර සුළු ඉඩසක් ඇතිවන නිසායි. එසේ සිටියේදී වෙනත් අරමුණු වලට හිත යොමු වුණත් નિરાයාසයෙන්ම නැවත ආනාපානයට යොමු විය. මෙසේ විනාඩි කිහිපයක් බලා සිටියේදී හුස්ම රැල්ල නැති වී ගොස් හිස් තැනකට වැටුණායි හැඟුනි. මෙසේ අරමුණ බේරා ගැනීමට ඊතා සැහැල්ලුවෙන් එයට අවධානය යොමු කළ පසු එය නැති වී යන විට ඉන්පසු කුමක් දැස බලා සිටිය යුතුද මේ ගැන ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි මේකයි මාර කලින් ප්‍රශ්නෙකදී සාකච්ඡා කළේ ਸਰවචන්සේ සඳහන් කරන අරමුණක් පේන තාක්කල් කෙලෙස් කෙලෙස් එක හොල්මනක් කෙලෙස් එක නිමිත්තක් තියෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ අපට අරමුණක් දෙන්නේ ඒ අරමුණ කෙලෙස් නැති නිසා නෙවෙයි. ඒ අරමුණ දිහා බලනකොට අරමුණ ගෙවෙන බව දන්න නිසා. ඒ නිසා අරමුණ ගැනීමෙන් ලෝකයක් අයින් කරනවා. ලෝකයක් ප්‍රතිස්ථාපනය කරනවා. ලෝකයක් කෙලෙස් අයින් කළ අරමුණ ගන්නවා. අරමුණ කියන්නේ කෙලෙසයක්. ඊට පස්සේ අරමුණ ගෙවුනට පස්සේ ලෝකයක් අරමුණ මේකෙන් නැති කරලා ඊට පස්සේ මේකත් ගෙවුනවා. එතකොට තමයි හම්බ වෙනවා අරමුණු නැති, ඒත රූපාරම්මන නැති ලෝකයක් එතකොට අපිට දැනගන්න පුළුවන් ඒ ජීවිතේ පවතිනවා. එතකොට අරූප ලෝකෙක රූප හා සම්බන්ධ නැති ලෝකෙකට වෙනමම තලයකට හිත යනවා. ඉතින් ඒකට ගිහිල්ලා ආය අරමුණට හිත දානවා කියන්නේ අරමුණ බේර ගන්න හදනවා කියලා ආයෙත් රූප ලෝකෙට එනවා කියන එක. ඒක නිසා අර රූප නැතුව ජීවත් වෙන්න බෑ වගේ කියන බයක් තමයි මෙතන තියෙන්නේ. නමුත් සරුවත් chance පෙන්වන්නේ සරුවත් chance ලෝකෙ පහළ වෙන්න ඉස්සෙල්ලත් ඒක දැනගෙන ඉඳලා තියෙනවා මානවයා. ඒ රූප ලෝකේ ඉක්මවලා අරූප ලෝක තත්වයක සම්මිතිකව ඉන්න පුළුවන්. ඉතින් ඒකට තියෙන දන්නේ නැතිකම නිසා නැත්තම් නව මොදේකට කැමති නැති කත නිසා අපි නැවතත් ආය ආයස කරලා හුස්ම ගන්නවා. ඒකෙන් ඒකෙ වෙන්නේ ස්වභාවයෙන් හිත ඉදිරියට යන්නේක අන ආයාසයෙන් කඩලා පස්සට ගන්න. නැත්තම් හොදෝද මැඩි දෙමිලක් වෙන්නේ. ඒ නිසා ඒ වගේ හිස්තැනකට ගියා නම් බලන්න ඒ අරමුණක් නැතිව ඒ හිස් තැනට හොඳ සතිය පිහිටවලා කොච්චර වෙලාවක් අනාරම්මනව එහෙම නැත්නම් ප්‍රයත්න නොකර එහෙම නැත්නම් අනායාසයෙන් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා පුරුදු කරන්න. ඒක නෙවෙයි නිවන කියන්නේ. නමුත් මේක තමයි ඊගාව පාඩම. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව සෑහෙන කාලයක් කරන අයෙක්මි. හුස්ම රැල්ල හොඳටම තුනී වී ගොස් එන හිස්තන දෙස බොහෝ වේලාවක් බලා සිටිය හැක. එය අනිමිත්ත සමාධියද. එසේ සිටින විට ඔළුව ඇතුලෙන් රැහැයියකු හඬන ශබ්දයට සමාන ශබ්දයක් ඇසේ. තවද වෙනහළු උස් පහත් වන අයුරුද දැනේ. ඒ සියල්ල ගණන් නොගෙන එම හිස් තැනෙහිම රැඳී සිටින්නද ඔබ වහන්සේට උතුම් අජර අමර නිවන් සුවම අත් වේවා. ඕනෙම අරමුණක් දිගේ අපි සංසිද්ධියාවකට tempat බවටපත් වුනොත් ඒ අරමුණේ ප්‍රාග්ගවදිය කලල අවස්ථාව එහෙම නැත්නම් නොපිරි නොකලෙසි චිත්ති නොකලෙසි අවස්ථාවට ගෙනියනවා. ආනපනෙන් පටන් ගත්තත් පිම්බි මැකිලෙන් කෙරුවත් සක්මණේ කෙරුවත් ඒක එච්චරයි. එතකොට තේරෙන්න පටන් ගන්නවා ආනපානං වැටෙන්නේ මේ කාය ප්‍රසාදේ නාසිකාග්‍රේ. ඒතර සද්දයක් ඇහෙනවා. ඒ සද්දේ කණෙන් ඇහෙනවත් දන්නෙත් නැහැ. කොහෙන් ඇහෙනවත් දන්නේ නැහැ. සද්දත් ඇහෙනවා. ඊගාට තමයි ආලෝක දැනෙනවා. ඒක ඇහැට පේනවද? එතන කොහෙන් එනවද කියන්න බෑ. ඒ වගේම කයේ සහැල්ලු ගති පහළ වෙනවා. ඒ විදිහට මේ යම් යම් අත්දැකීම් වගේක් අපි අඩු අඩු කරන අඩු කරන යනකොට යම් යම් අත්දැකීම් ලැබක් ලබනවා. ඒක කිසිම ඉන්ද්‍රියයකට සම්බන්ධ කරන්න බෑ. මේ ඉන්ද්‍රිය කෝචරව ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබිච්ච මේ අය අත්දැකීම් ඒක මට්ටමකට ගියාට පස්සේ ඒ ඉඳුරන් හා බැඳිච්ච නැති හැබැයි රූප කියන්න පුළුවන් ශබ්ද කියන්න පුළුවන් ගන්ධ රස පහස කියන්න පුළුවන් හොල්මනක් තියෙනවා හැබැයි යෝ කියන සද්ද කනට ඇහෙන සද්දයක් නෙවෙයි ඔය කියන දැනෙන සැහැල්ලුවත් මොගිර දැනනවද කියන්න බෑ ආලෝක පේනවා කොහාට ඇහි කොහාට පේනවද දන්නේ ආන්න මේ මට්ටමට ගියාට පස්සේ අපේ හිත පුළුවන් තරම් බලනවා මේක ඇහත් රූපයත් කනත් සද්දයක් වගේ අන්තර් සම්බන්ධතා ඇති කරන්නේ. නමුත් මෙතනදී ඒ වැඩේ කරගන්න බැරි නිසා මේවා නිකන් සාමාන්‍ය හීනයක් වගේ තමයි පේන්නේ. මේක නිකන් මේ මායාකාරී ස්වරූපයකට පේනවා. මේ මෙතෙන්ට ගියාට පස්සේ යෝගාවචරයට මේ කියන මේ හොල්මන් ටික පහු කරගෙන නිසිනින්ද භාවනා ඉදිරියට ගෙනියන්න නැත්නම් මේ රූප සංඥා පිළිබඳව තියෙන මේ බොඳ වෙච්ච தત્ත්වය හරහා ගෙනියන්න එහා පැත්තට මොන්නම විදියකට අපි මෙතෙක් කල් ඉගෙනගත්ත කිසිම ඥානයකින් උදව්වක් වෙන්නේ ඒ සියලුම ඥාන මෙතන බාදයි. මෙතනින් එහා පැත්තට යන්න තමයි තේරුම් ගන්න ඕනේ මේ ඕනම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් බල බල බල බල ඒක ඒකේ මුලට ඇදගෙන ගියාට පස්සේ මේ සියල්ලම හටගන්නේ එකම ශක්තියකින්. ඒක ශක්තිය ඒක රූපයක් වෙලා පෙනෙන වෙලාවල් තියෙනවා ඒකම සාද්දයක් වෙනවා ඒකම ගඳක් වෙනවා රසක් වෙනවා පහසක් වෙනවා වගේ මේක අතර පිල්ලියක් තට්ටු මාරුවක් ඇති වෙනවා ලෑස්තිලා ගියේ නැති මනසකට හොන්තටම පිස්සු හැදුනා වගේ නැත්තම් හීනක වගේ එහෙම නැත්නම් මායාකාරී ස්වරූපයක්. ඉතින් ඒක නිසා යම් කොතනින් පටන් අරගත්තද මේ මූල ශක්තියට යනවා. අන්නේ ශක්තියට ගියාට පස්සේ ඒකට නංවනක් දෙන්නේ නැතුව ඒක මනින්න කිරන්න යන්නේ නැතුව එහෙම නැත්නම් ඒකට සමීකරණ හදන්න නැතුව ඒක දිහා බිරන් තට්ටු වෙලා වගේ බලාන ඉන්න පුළුවන් නම් ඇස් ඇත්තේ නමුත් අන්ධේ කුසේ ඔය වගේ සද්ද ඇහුනට මොකද බීරෙක් වගේ ඉන්න පුළුවන් නම් ඔయితත් වැඩි තත්වයකට යනවා මේ සියලු ශක්තියින්ගේ මූල ප්‍රභවයට ඒක බොහොම පිවිතුරු තත්වයක් ඒකට කියනවා නික්ලේශී නිර්මල තත්වයක් කියලා ඒ தત્ත්වේ කෙලසුනොත් විතරයි අඳුරන්න පුළුවන් වෙන්නේ අර නිර්මල தત્ත්වේ අඳුරගන්න කිසිම සංඥාවක් නැහැ. ඒ සංඥාවක් නැති වුණොත් අපේ හිතට පේන්නේ අරමුණ නැතුණා වගේ. අරමුණ නැතිවීමක් නෙවෙයි වෙන්නේ අරමුණේ තියෙන මූල ස්වභාවයේ මූල ස්වභාවයට යනවා. ප්‍රාග් අවධියට යනවා. ඒ ප්‍රාග් අවධියට යෑමට යෝනිසමනසිකාරය කියලා කියනවා. එනත හට ගැන්ම බලන තැන කියලා කියනවා. ඉතින් ඒකේ යම් මට්ටමකට ගිය ගමන් අපේ හිත තර්ක කරනවා මේක වෙන්න බෑ ඒ කියලා අපේ තර්ක මනස තමයි අපිට පසරා දෙන්නේ. ඒ නිසා එතනින් යාට යන්න නම් හරි විවෘත මනසකින් යන්න ඕන. ලෑස්තිලා යන්න ඕන. මේ දේ භාවනාවෙන් ආපු එකක් නෙවෙයි. මේක තමයි ලෝකේ හැටි. අපිට විශ්වාසයක් ඕනේ, සතියක් ඕනේ, ශ්‍රද්ධාවක් ඕනේ, සීලයක් ඕනේ. ඔන්න ඔතනදී නොසලී ඉදිරියට යන්න. ඉතින් ඒ අර සතිය හෝ සද්ධාවේ හෝ සීලිය අඩුපාඩුවක් වුණොත් මෙයා බය වෙලා, තක්කු මුක්කු වෙලා ආපහු ගෙදර දුවනවා. අර ඉදිරියට යනවා වෙනකොට. ඒක නිසා මේ වගේ පුදුමාකාර දේවල් බලාපොරොත්තු නැති දේවල් ගොඩාක් වෙන්න පුළුවන්. හැබැයි Tamanට හොඳට පාර කියන්න පුළුවන්. මෙතෙන්ට එනකන් ආපු පාර තමයි අපිට Tamanට තියෙන ගුරුවරය වෙන්නේ. හැරමිටිය වෙන්නේ. ඒක තමයි අපි සතිය නඩත්තු කරන්නේ. එහෙම මේ යන්න යන්න යන්න යන්න නොදන්න ශේෂ්ත්‍රයට අපි හුරු කර ගන්නවා, බය අර ගන්නවා. ඒ වගේ විශාල පරිශ්‍රයකට පස්සේ තමයි කෙනෙක් සීක භූමියට තෝරගන්නේ. ඊට ඉස්සෙල්ලා මේ වගේ බොහෝම උපක්ලේශ කියන මායාකාරී දේවල් රාශියක් හරහා ගිහිලා තමයි අපි ළඟ තියෙන පරණ දැනුම් ටික ඔක්කොම අස් කරලා දාන. අපි ළඟ තියෙන පරණ තාරාතිරන් ටික අස් කරලා අලුත් මනසක් ඇති කරන්නේ වෙනකොට පේන தත්ත ටික තමයි කියාගෙන යන්නේ. ගොඩක් පැතිකඩ තියෙනවා. ඒ කොයි එක තිබුණත් අර ඉස්ලාම් ප්‍රශ්න දීපු උත්තරේ මම නැවත මතක් කරනවා. යම් තැනක සැකයක් ආවොත් විතරක් ආනාපානෙ හිත දාලා බය කරගන්න. සැක නැහැනේ කම්මෝගෝ චිකාගෝ යන්නේ කයිද? රාජා හෝ මා හෝ ගංගා හෝ. නැත්තම් ඕනේ ගිනි අඟුරක් වෙච්චවයි කියලා ඉදිරියට අනේකයි තියෙන්නේ. ඒක හුඟ දෙනෙකුගේ නැහැ. උඹ දෙනෙක් මාර ගෙදරින් ගෙනා පොතේ බල්ල ප්‍රස්තාරේ බල්ල ඊගාට මොකද්ද තියෙන්න ඕන කියලා හොයන. ඒ විනයට කද්දාකවත් නිවනක් කිට්ටු කරන්නවත් නැහැ. කිසිම වෙලාවට පොත්වල ලියලා තියෙන දේවල් ඒ වෙච්ච වෙලාවට එයාට හරි ඇති නමුත් Tamange කපේ වෙනම පොතක ලියන්න වෙනවා කවදා හරි. ඒක නිසා අලුතේ යන්න ලෑස්ති වෙලා සැලසුම් කරගෙන ගිය කෙනාට හම්බ වෙන්නේ හැබැයි එන දෙයට සූදානම් වෙලා යන සූදානම් ශරීරයෙන් යන කෙනාට මේක එච්චර අමාරු නෑ. ඒ නිසා මේක බාධාවකින් තොරව මේ ගමනට යන්න හිතට ඉඩ දෙන එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ කරුණා මම නෙමෙයි නමුත් මටත් ওই සමාන ප්‍රශ්නේ තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් ওই අවස්ථාව වෙනකොට මූල කර්මස්ථානය ගෙවිලා ඉවරයි. එතකොට දැන් ඔබ වහන්සේ ප්‍රකාශ කළා සැකයක් තියනවා නම් ආපහු ආනාපානයට හෝ ඒ මූල කර්මස්ථානයට යන්න කියලා. එතකොට ඒක බලයෙන් අපි හදාගන්න ඕනද? ඒ වෙනකොට ගෙවිලා ඉවර නිසා. නෑ සැකයක් එනවා නම් ආය මූල කර්මස්ථානය ඇවිස්සෙනවා. සැක නැත්තම් මූල කර්මස්ථානය ඇවිස්සෙන්නේ නෑ. එයත් භාවනට උදව් කරන්න එහෙම යනවා. ඒ කියන්නේ ආත්ම විශ්වාසය. ආත්ම විශ්වාසය නැති කෙනාට මේ තැකේ එනවත් එක්කම ආයශරයක් අර මේ වීදිය දිගේම කෙලසිච්ච පැත්තට හිත යනවා ආපහු. ඒකට ගොරෝසු ආනාපාන පේනවා නැත්නම් ආනාපානෙ මතු වෙනවා. ඒකට ශබ්ද වේදනා හිතවිලිත් පේනවා. එතකොට එයාට කියලා තියෙනවා සැකනම් විතරක් සැකදුරවන් කිරීම සඳහා ප්‍රත්‍යක්ෂණය කරන්න උරගා බැලීම සඳහා වෙරිෆයි කරන්න ආනපන පොඩ්ඩක් ඇසුරු කරලා බලන්න. එතකොට සැකෑරෙනවා. ආයසරයක් යන්න ඕනේ. යනකොට ආයසරයක් ඔතෙන්නමයි ගෙනියන්නේ. ඒ සැරේ යන්න ඕනේ ලෑස්තිලා යන්න ඕනේ. මේ දන්න කියන දේවල් වල ඔක්කොගෙම තියෙන වෙනස් වෙන ස්වභාවයක් මූල ස්වභාවයට යනවා හිත. ඒක වඩා නිර්මල තත්වයක්, වඩා නික්ලේශී තත්වයක්. හැබැයි ඒක මම කියා ගන්න බෑ, මනින්න කිරන්න බෑ. ඒකට යටහත් වෙලා ඒකට යන්න දෙන එකයි කරන්න ඒක ඒක හිතලා මතලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිකන් සාමාන්‍යයෙන් මේ අබ්බැහියට වගේ උරුද්දට වගේ හදාගෙන තියෙනවනේ මේ භාවනාවේ යමක් ඉදිරිපත් වෙනවා නම් කද්දාක හරස් කපන්න එපා. කිසිම දෙයකට හරස් කපන්න එපා. මේ හැම දෙයකම ධර්මයේ තියෙනවා. හරස් කපනවා නම් නිවනට තියෙන බය නිවනට තියෙන අකමැත්ත තමයි. ඒකට ප්‍රධානම හේතුව අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත දේවල් තමයි. එimhe ඉගෙන ගත්ත දේවල් නැති කෙනාට එතනම ඉගෙන ගන්න ප්‍රශ්නයක් නැත්තේ නෑ. එයා ධර්මයේ පිළියර ගත්තා ගියා. ඉගෙනගෙන මම මේ ගාට මේකෙන්න ඕනේ මේකෙන්න ඕනේ කියලා සමීකරණ හිතේ තියාගෙන ඉන්න මනුස්සයට උතනින් එහාට යා ගන්න බෑ. මොකද වෙන්නේ හිතන දෙයක් නෙමෙයි. අන්නේ නවම භාවයේට ලෑස්තිය. ඒ තෙල්ලක්කාර ගතිය තමයි අපි සම්මා දිට්ඨි වශයෙන් සම්මා සංකප්ප වශයෙන් යෝනිසෝමනසිකාර වශයෙන් ඉදිරිපත් කරන. භාවනා කරන්න ඕනේ. හැබැයි සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ නැත්නම් කොච්චර භාවනා කරත් එක තැන කරකැවෙන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ පළවෙනි කොටස නිස්සරණ වනයේට පැමිණි පළමු අවස්ථාවයි. උපදේශ පරිදි දෙපතුලට අවධානය යොමු කළද ශබ්ද ස්පර්ශ සිතිවිලි ඔස්සේ අවධානය අතොරක් නැතුවම දිව ගියේය. එම නිසා දෙපතුලට ආ දැනෙන දැනීම් කෙරෙහි අවධානය අවම විය. දෙපතුල් කෙරෙහි අවධානය කැඩුණු බව දැනුණ විට නැවතත් දෙපතුල් කෙරෙහි අවධානය යොමු කෙරිනි. අද දින වන විට දෙපතුල් වලට වැඩිපුර අවධානය යොමු කිරීමට හැකි වූ අතර වෙනත් අරමුණු ඔස්සේ අවධානය යොමු වීම අවම විය. දෙපතුල්හි අවධානය උතවනවා, ගෙන යනවා, තබනවා කෙරෙහිත් එක කකුලක් ඔසවන විට අනෙක් කකුල වැඩි පීඩනයක් අනෙක් කකුලට වැඩි පීඩනයක් යෙදවන බවත් කකුල් බිම තැබීමේදී විලුඹ හරහා ඇඟිලි තුඩු දක්වා දැනීම් කෙරෙහි අවධානය හොඳින් යොමුවන බවත් දැනුනි. මුලදී ඊතා කැමැත්තෙන් සක්මන කළ අතර දැන් එහි ඒකාකාරී බවක් දැනේ. අවධානය හොඳින් දෙපතුල කෙරෙහි ඇති බවද දැනේ. තවදුරටත් ඉදිරියට කළ යුත්තේ කුමක්ද? ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. එම ප්‍රශ්නයේ දෙවෙනි කොටස පරයන්කයේදී පළමු දවසේ මම මෙතන යයි හිඳගෙන සිටි ඉරියව්වට උපදෙස් පරිදි අවධානය යොමු කෙරිනි. හොඳින් ඉරියව්වට අවධානය තිබූ නිසා ආශ්වාස ප්‍රශ්වාසයට අවධානය අවශ්‍ය නොවිය. නමුත් පළමු දවසේ එම අවධානය අතරතුර නින්දගොස් අවදි වුණාක් මෙන් කීප විටක් සිදු වූ අතර එවිට නිନ୍ଦ ගොස් ඇති බවත් සතිය නොතිබූ බවත් වැටහිනි. නැවතත් මුල සිට සතිය පිහිටුවීමට උත්සාහ කළෙමි. අද දින උදේ වරුවේදී පරයන්ක භාවනාව මම මෙතන යයි ඉරියව්වට හිත යොමු කරමින් එම ඉරියව්වේම වැඩි වේලාවක් සිටීමට හැකි වූ අතර ඉන්පසු අතරින් පතර ආ සිතවිලි සිතවිලිත් නැති ඉස් බවක් දැනුණ අතර එම අවස්ථාවට කැමැත්තක් දැනුණ අතර එය විනාඩි 10ක් පමණ කාලයක් සිටීමි. ඇස් ඇරීමට පවා අපහසු විය. එම ස්වභාවය යටතේ කුමක් කළ යුතුද? ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. අතර මේ වගේ අන්තිම කියන තත්ත්වෙ නම් කොමක් කොමක් කරත් ඒකට කරන අරිය ආදුවක් වෙනවා යමක් නොකර යන්න හරින එකයි කරන්න තියෙන්නේ අර මුලින් මුලින් කියප එකේදී නිතර පාවිච්චි කර මේ අවධානය කියන වචනයක් මේ රචනයේ පුරාවට තඳහන් වෙලා තියෙන අවධානය අරමුණට ආව අරමුණ අවධානය පිට ගියා ආදි වශයෙන් පිට ගියාත් අරමුණේ තිබ්බත් දිගටම අවධානය තියෙනවා නම් ඔය අවධානයට සතිය කියලා දාගන්න මොනම දෙයක්වත් අවධානයෙන් තොරව කෙරෙන්නේ නැහැ. නිසා පිටතන ගියා නම් පිටතන සතිය තියෙනවා. අරමුණේ තිබෙන අරමුණේ සතිය තියෙනවා. මේ අවධානයේට මානසිකාර කියන වචනේ තමයි කිට්ටුවෙන් යන්නේ. ඒ නිසා මේ මානසිකාරය නරක දෙයක හෝ හොඳ දෙයක මූල කර්මස්ථානයේ හෝ පිටක හැම වෙලාවෙම තියෙනවා ඒක ජීවයේ භවයේ ස්වභාවයක්. අපිට තියෙන අවධානය එකතැනක තියාගන්න එක නෙවෙයි. අවධානය යන යන තැන කොහෙද කියලා බලන එකයි. එයාට යන්න හරින්න ඕනේ යන තැනදී ප්‍රශ්නයක් නැහැ. මේ යන්නේක පිටිපස්සෙන් ටෝච් එකක් ගහගෙන යනවා වගේ යන තැනට ටෝච් එක අල්ලන්න. ඒක තමයි අවදි වෙනවයි කියන්නේ. සත්‍යයට අවදි වෙනවයි කියලා කියන්නේ. එතකොට අපිට තියෙනවා මේ අවධානය එක තැනකට යොමු කරන්න කියොත් තමයි යුද ප්‍රකාශ කරන්න ඕනේ. අවධානය කියන්නේ මේ අර යනාතේ යන්න අරින්න. ගෙදරින් ඕනේ කිව්වොත් අපි ආනපානෙ පෙන්ලා දෙනවා. මූල කර්මස්ථානයේ වශයෙන් ඉඳගෙන ඉන්න ඉරියව පෙන්ලා දෙනවා. දුන්නට එතනම තියාගෙන ඉන්න හැදුවොත් ඒක කවදාකවත් වෙන්නේ නැහැ. එයාට කියනවා වෙන අරමුණක් නැත්තම් මෙන්න මෙතන හිටපන්. මේක තමයි ඔබේ ආසනේ. මේක තමයි ඔබේ කර්මාන්තර ආලාව. කම්ම මේ කම්මඨානේ. කියලා දුන්නට පස්සේ අපණි යෝණ තැනක පැන්න. පැන්නට මොකද? පණින්නේ අවධානයනේ. අවධානය නැති වෙලා නෙවෙයි. මේන්න මේකට මේක අනුග අනුගමනය කරනවා නම් මේක අනුව යනවා නම් කෙනෙකුට දැනගන්න පුළුවන් සර්කස් කරනකොටත් අවධානයක් තියෙනවා. ඇත්තටම සර්කස් කරනකොට නිකන් පොළොය යනවට වැඩි අවධානයක් තියෙනවා. නිසා අපි අවධානයේ හැම වැරද්දකදීම හැම අබැග්ගයකදීම හැම කංකරච්චලයකදීම වැඩි වෙනවා. මේන්න මේක වාසියට හරව ගත්තොත් Tamanne තේරෙන පටන් අර ගන්නවා. පිට යන දෙයට හිත කරදර ගන්නව අඩු වුණොත් ඒක බුදුරජාණන්සේ දැකවද හිත පිට යනවත් අඩු වෙනවා. හිත පිට යන දෙයට හිත කරදර ගන්න ගන්න හිත පිට යන. හිතවිලි එනවයි කියලා කරදර වෙන්න වෙන්න හිතවිලි වැඩි වෙනවා. වේදනාව ඇවිල්ලා වේදනාව වේදනාව කියන්න කියන්න වේදනාව දරා ගන්න බැරි වෙනවා. සද්ද ඇහෙනකොට සද්ද වල කරදර කරන්න කරන්න කරන්න සද්ද වලින් කංගෙද පීරි ගන්නවා ගාලල්ල ඔන්න ඔය එන ගහප්චාය මන්ට මොකද අර කම්මලේ බල්ලා වගේ ගණන් ගන්න තු ඉන්නකොට නිකන් සද්ද ඇවිල්ලා යනවා දන්නෙත් නැහැ. ඉතින් බැඳපු කට්ටියට නෝන කතා කරන්නේ ඇහෙන්නේ නැහැ. වෙන ඕන කෙනෙක් කතා කරන්නට ඇහෙනවා. මොකද ගාලා ඇල්ලා කියලා ඉඳලා ඉඳලා ඉඳලා මට වුන්නේ නැහැ කියන්නේ. මේක එහෙමනම් මේ එන ගහපුවාම මේ දැන් මම ඊයේ කතා කරේ එකයි මේ කට්ටිය කතා කරලා ඕගොල්ලෝ ඩ්‍රිල් කරාට කැපුවාට කවදාකවත් මේගොල්ලෝ චෝදනා කරන්නේ නැහැ කිව්වා. ලොකු දෙයක්. එහෙම නැත්තම් අපිට මේ වැඩ දික් කරගන්න හම්බෙන්නේ නැහැ ඔය චෝදනා කරලයි කාට කරන්න තියෙන චෝදනා කවුරක්වත් ගණන් ගන්න කෙනෙක් නැහැ. එහෙම නැත්නම් කවුරු හරි කිව්වොත් මේ ගෙවල් වල ඉන්න බැරුවට අපි මේ ආවේ මේ තී වෙනදට වැඩි සද්ද තියෙනවා මම මොකද කරන්නේ කියලා ඉතින් දෙන්න උත්තරයක් නැහැ. ඒක ගණන් නොකර හිටපුවාම ගණන් නොකර හිටපුවාම ඉවරයි. ඒකට අවධානය යනවා ඉතින් නැහැ කියන්න බෑ. ගියාට පස්සේ යාම එනවා. ඉතින් මම දන්නවා මේ වෙලාවේ ආනපානේ නෙවෙයි මේ සද්දේ තියෙන ඉතින් එච්චරන ප්‍රශ්නේ ඉතින් අපිට ඒකේ දෝෂයක් නැහැ නේ. ඒක මේ අවධානයට අවනම්බුවක් වෙලා නැහැ නේ. නිසා මේක මේ යොදලා තියෙන අවධානය කියන වචනය ওই මානසිකාරය කියන වචනේට බොහොම කිට්ටුයි නැත්නම් attention නැත්නම් ඒක වෙනද අවදි භාවය. ඉතින් මේකට මේක හසුරවන්න දඟලන එක නෙවෙයි. ඒ හසුරුන එක කය වචන දෙක නමුදෙනාස ඇත්තටම කියලා තියෙනවා ශික්ෂා වශයෙන්. මෙතන හසුරවන්න දඟලන දඟලීට සමතට වැටෙන්නේ. විපස්සනා අධි කරන්න මෙයා හරියට මෙයා කකුල් දෙකෙත් පාට ගාලා බෑ විදපන් කියලා බලනවා කොහෙද ගියේ අඩි ලකුණ තියෙන්නේ කියලා බලාගත්තාම මිනිහා කවුද කියලා අල්ලදැයි. එච්චර එයාට නටන්න දෙන එකයි තියෙන්නේ. නටන්න දීලා හැඩේ බලන්න. මේ පුදුමාකාර වැඩේ තමයි. එහෙම දීපු ගමන් මෙයාගේ නැතිලා නතර වෙනවා. නතර වෙනව නෙවෙයි මම අඩු වෙනවා. හිතා ගන්න බෑ ඒක. පාලනය කරන්න කරන්න තමයි කවුරු හරි හිතුවක් කර වෙන්නේ ඕනම කෙනෙකුට. අද පවතින මේ දේශපාලන ආර්ථික ප්‍රශ්න සියල්ලටම තියෙන්නේ විවෘතකරන හරි දේ බබලනවා. විවෘත කරන්නේ නැති වුණොත් කැම්පේන් එක තමයි බබලන්නේ. නිකම් ප්‍රයෝගේ ප්‍රයත්නේ. ඒක නිසා බයයි අපි මේකට යන්න දෙන්න බය වෙන්න එපා. සද්ධාව තියෙනවා නම් සීල තියෙනවා නම් සතිය තියෙනවා. එතකොට ඒ ක්‍රියාකාරකම් අඩු වෙනවා. එතකොට තමයි තේරෙයි. ඒ කොහෙ ගියත් එයාට නැවත තමන්ගේ නිවස බලා ආපහු එන ගමන අමතක කරන්න බෑ. ආන්නේ එන ගමන විතරයි අපට අන්තිමට මේ කරපු ප්‍රයත්නයේ ප්‍රතිඵල වශයෙන් ඉතුරු වෙන්නේ. ඒක නිසා තමන්ට අන්තිමට බුක් කීපින් එකක් තියෙනවා. මෙන්න මේ මේ තැන් වලට මෙහා මේ මේ විදිහට ගියයි කියලා. ඒක තමයි උපයන්න පුළුවන් උප්පරිම දේ. තමයි එයා ගිය ගමන අවධානයේ ගිය තැන් අඩිසලකනු පොත්තැබීමක් කරනවා. පොත්තැබීම තිබ්බනම් ඊටු ටික ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා මේක හොඳයි මේ ඉදිරිපත් කරලා තියෙන තොරතුරු. ඒ නිසා මේකට බය වෙන්න එපා නරක තැනට ගියා හොඳ තැනට ගියයි කියලා. ගිය තැන දන්නවනම් හැමතැනම හොඳයි කියලා හිතා ගන්න. ගිය තැන දන්නේ නැත්නම් හැමතැනම නරකයි. ඒකයි අවිද්‍යාවේ තියෙන වෙනස. පවුණත් කමන්නේ දැනගෙන කරනවා නම් නොදැන කරනවට තරම් අවසල් නැහැ. මොකද නොදැනීම තමයි ලොකුම අකුසලේ. මේක දැන් දන්නවා හිත යන යන තැන. එතකොට මමයා කියන්නේ කවුද කියලා කේන්දර බල්ල නෙමෙයි දන්නේ. ඒ හිත යන තැන් අනුව කියන්න පුළුවන්. මේකට චර්යාව කියලා කියනවා. ඒ නිසා තවත් තොරතුරු එකතු කරන එකතු කරන කරන මෙයා අනිවාර්යයෙන්ම කීකරු වෙන බව සාතික් කළා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සතියේත් සිහියේත් වෙනස පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත් වේවා. දෙකම සමානයි භාෂා දෙකක දෙකක් විතරයි. සතිය කියලා කියන්නේ පාලි වාසනේ සිහිය කියලා කියන්නේ සිංහල එකම වචනේ. ගරු ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නෙත් ඒකමයි. සාමාන්‍ය ව්‍යවහාරයේ සිහිය හා සතිය අතර වෙනස වටහා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. භාෂා දෙකේ වෙනස. ගරු ස්වාමීන් වහන්ස විභව තණ්හාව පැහැදිලි කර දෙන්න ආනාපානය 11 ආකාරයකින් බලන සැටි පහදා දෙන්න ඔබ වහන්සේට දරුවන් සරණයි. විභව තණ්හාව පැහැදිලි කරන්න නම් භව තණ්හාව සහ කාම තණ්හා භව තණ්හා විස්තර කළ දෙන්න නිසා විභව තණ්හාව ගැන සාකච්ඡා කරන්න කැමති කෙනා කාම තණ්හා විභව තණ්හා පිළිබඳ තමන්ගේ දැනීම කොච්චරක් තියෙනවද කියලා සභාගත කරන්න කැමති නම් මම කැමති ඒ දැනුම අනුව ඉදිරියට යන්න. එනතු යහ කෙලවල ඉඳලා පටන් ගන්න උගන්නන්න අමාරු මාතෘකාව. අනිත් එක මේ ආනපාන සතිය කුල සාකාරය අපි දේශනාවට සම්බන්ධ කරගනිමු. එහෙම නැත්නම් මම පොරොන්දු වෙන්නම් ඊයේත් අපි කාලයක් ප්‍රශ්නයක් පසු කෙරුවා කල්තබුවා අනුමාන සූත්‍ර එකක් ඒ කල්තබන ප්‍රශ්න ටික මට දෙන්නේ දේශනාව යනකොට මම බලන්නම් ඒව එකතු කරන්න. මේ වෙලාවේදී අපි පුළුවන් තරම් බලමු කමඨාන් සුද්ධ කිරීමට ප්‍රමුඛතාවය දෙන්න. දේරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ එදිනෙදා ජීවිතයේදී වත් සිතට නොයන සිතට වද නොදෙන අතීතයේ සමහර සිදුවීම් භාවනාව හොඳට වැඩිගෙන එන සමහර අවස්ථාවල එක පාරටම මතුවී භාවනාවට බාධාවක් සිතට වැදෙන අවස්ථාවක් ඇතිවේ. එය එසේ සිදුවන්නේ ඇයි? එය අමතක කර නැවත භාවනාවට අවතීර්ණ වෙන්න උත්සාහ කළත් එය අසීරුය. මා කුමක් කළ යුතුද? දේරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔව් මේකට භාවනාව කියලා නම දාගන්න ඉච්චරයි කරන්න තියෙන්නේ. ඔතන භාවනා කරනවා කියන්නේ ඕකට තමයි. භාවනා කරනකොට විතරයි අපි දන්නේ දේවල් වෙන්නේ. භාවනා නොකරන ඉලට ඔක්කොම අපි දන්න කියන ප්‍රදේශයේ ඉන්නේ තන්නේ කර කක්ක වලේ ඉන්නේ ඒක. කක්ක නිකන් ගොඩවත් ඇවිල්ලා නැහැ. භාවනා කරන විතර වරින් වර කක්ක වලෙන් ගොඩියට එදිට නේද? එතකොට පේනවා කවදාකවත් දැකපු නැති දේවල් ආපු නැති දේවල් වුණා වගේ භාවනා කෙරුවොත් අනිවාර්යයෙන්ම අපේ හිත නොදන්නා ශේෂ්ඨ වලට යනවා. ඉතින් අපි ඒකට තමයි පුදුම බයක් තියෙන්නේ. කවදාකවත් ඒ බය තියෙන තාක්කල් ඒ කෙනාට මේ නිවනක් හෝ අවදි භාවයක් හෝ පැහැදිලිකමක් එන්නේ නිසා මේ භාවනා කරන්න ගත්තට පස්සේ කවදාකවත් නොදෙච් නොවිච් දේවල් වෙනවා. අතර වෙනවා කියන එක නෙවෙයි තියෙන්නේ වෙන එක දැනෙනවා. ඒකට අවදි භාවය නිසා ඒ නිසා මේක භාවනාවේ ස්වභාවය මේකට ලෑස්ති වෙන ගතිය කියන්නේ සෙල්ලක්කාරකම එහෙම නැත්නම් මේ රැඩිකල් වාදී ගතිය අනේ රැඩිකල් වාදී ගතිය තියෙනකන් අපි අනිත්‍යයට හොඳට මුහුණ දෙන්න ඉගෙන ගන්න. ගරු ස්වාමීන් වහන්සේ අදට ලිඛිත ප්‍රශ්න එපමණයි. ඔය ඒකට හරියට අපි පැයක් අරගෙන තියෙනවා. ඉතින් ප්‍රශ්න ප්‍රචාර විචාරාත්මක වැඩසටහන් නිම කරන්න ඉස්සලා වෙන කාට හරි වෙන මෙතෙක් කියපු අදහස් මත හෝ අලුත් ප්‍රශ්න මතු කරන්න තියෙනවනම් අපි ඉගෙන අපේක්ෂා කරමු. එහෙම නැත්නම් අපි මෙතනින් වැඩ පිළිවෙල ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැතර කරලා සක්මන්ට බයින්ද කල්පනා කරමු. ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නයක් තිබුණා මේ රූප පෙනෙනවා ශබ්ද ඇහෙනවා වගේ ඒ ප්‍රශ්නේදී මගේ අත්දැකීමක් තියෙනවා කියන්නේ සම්පූර්ණ භාවනාව සම්පතිමත් වුණාම හොඳටම ඒ වගේ දකින්නවා ඊට පස්සේ සතියෙන් භාවනා නොකර මේ සාමාන්‍ය ජීවිතේ වාඩි වෙන්න හදනකොට ඒ වගේ වෙලාවලත් ඒ වගේ රූප පේලියට එනවා ශබ්ද එනවා අම්මා කියන වගේ එනවා ඒ වගේ ගෙදර කවුරුවත් නැති වුණත් එහෙම එන වෙලාවල් තියෙනවා. ඒකත් ඒ ඒ විදිහටම ඇවිල්ලා යන්න හරි ඉන්න ඕනේද ස්වාමීන් වහන්සේ? එනද අල්ලන්න පුළුවන්. <laughs> එන මොනද බයි ගන්න. පුළුවන් දෙක මේ පොඩ්ඩ හිටපන් මම මේ ස්වාමීන් වහන්සේ කියලා එනකන් කියලා නැත ගන්න බෑ. මේ ස්වාමීන් වහන්සේ දැන් මේ මම ධර්මයට අනුව මගේ නුවේ එහෙම කියලා යන්න අරින්න ඕනද නිබේම යන්න අරින්න ඕනද මෙව්වට මේ අත්දැකීම් මගේ කියන එක තමයි තකතිරුකම කියලා කියන්නේ මේව අත්දැකීම් මේක මගේ කරගත්තට පස්සේ මම උත්තර උත්තර බදින්නවා ඒක මගේ කරගන්නවා කියන එකයි නිත්‍ය සංඥාවයි මේක තියාගන්න ඕනයි කියන ඔක්කොම එකම අදහස් මේව එන්නේ යන්න නම් අපි මොකට මේ මේ අහල යන අහල අල්ලපු ගෙදර ළමයින් මොකට කේන්දර හදන්නේ මේ හැම එන එකක්ම මගේ කරගත්තොත් මම මේවට වාග්යන්නේ. ඒ නිසා මොකද එන්නේ යණ්ඩයි කියන එක හොඳට පැහැදිලි වෙනවා නම් පරියන්කෙදිත් එහෙමයි එදිනෙදා වැඩ කරනකොටත් එහෙමයි. ඒක තමයි ඒකේ ලකුණ එච්චරයි. ඉතින් එහෙමනම් ඇයි මෙව පිළිබඳව අපි හිත කරදර ගන්නේ? ඇයි මෙව පිළිබඳව අපි ආතතිගත වෙන්නේ? ඇයි මෙව පිළිබඳව අපි මේ මේ අසහනයටපත් වෙන්නේ? ඕක තමයි පු탁ජනකම කියලා කියන්නේ. ඕක කොයිදෝ යන දේවල්. පුළුවන් තරම් මේ වගේ දේවල් මෙයාට ප්‍රසිද්ධ කාරණා හේතු තියෙනවා. මගේ නෙවෙයි. මේක මම නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි කියන ඕන තරම් කර්ම තියෙනවා. මොකද මං ආරාධනා කළා අපි කර නෙවෙයි. ඊට පස්සේ ගියාට පස්සේ කිසිම ලකුණක් ඉතුරු කරලා දෙලා යන්නෙත් නැහැ. මේවා ගැන කරදර වෙන එක තමයි පෘ탁ජනකම කියලා කියන්නේ මේ කොහෙදෝ යන දේවල් ඔඩොක් වේදාගන්න. ආකයන්යි ඔඩොක් වේදාගන්න කියලා නෙවෙයි ගමේ දොටේ කියන්නේ. ඒක තමයි ඒක පුළුවන් තරම් මතක තියාගන්න මේ අනවශ්‍ය ප්‍රපංච කළ යුතු නැති තැන් වල ප්‍රපංච කරන්නේ නැතුව Taman වෙත පැමිණිලා අනිවාර්යයෙන්ම හිතාමතා කරන දේවල් නම් අපි වගේ කියනවා. ඒ කියන්නේ වෙත Tamanටම ආවනම් වගේ කියනවා. එහෙම නැත්නම් හිතාමතා කරනම් වගේ කියනවා. මේවා ඇවිල්ලා යන දේවල්. ඒවා පුළුවන් තරම් තොග බිස්නස් එකට දාන සිල්ලර බිස්නස් කරන්න ඕනේ. තොග වල දාමුට දාලා අතහරින එකයි තියෙන්නේ. හොඳයි මම හොඳයි අපි එහෙනම් මෙතනින් අපේ ප්‍රශ්න විචාර කොට පිළිවෙල නිමාව සටහන් කරමු. අපි තුනට නැවත රැස් වෙනවා. පරියංක භාවනාව සඳහා සාමූහික පරියන්කයක් සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.